වූ ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ අභියස සිට ඊ타මත්ම උතුම් වූ පින්කමකට මුල පුරන්නට ඔබට සෑම ඉරිදා දවසකම උදෑසන 8ට බෞද්ධ නාලිකාවෙන් ශ්‍රවණය කරන්නට ඉඩකඩ ලැබෙන පූජනීය මාන් කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ පවත්වන බුදුමග සද්ධර්ම දේශනා මාලාවේ තවත් සුවිශේෂී දේශනාවක් ලෙසින් මේ සජීවී විකාශය අද මේ උතුම් වූ අදිවක් පුර පසළොස්වක පොහෝ දවසේ ඓතිහාසික ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ අභියස සිට අප මෙලෙස විකාශය කරන්නට සූදානම් වන්නේ. අද මේ දේශනාව පවත්වන්නට අප සියලු දෙනා වෙත මෙත් සිතින් වැඩමවා වදාළ ගලෙම්බිදුනුවව ලැබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක කම්මට්ටානාචාර්ය අවසරයි පූජනීය මාන්කඩවල සුදස්සන ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනා දොහොත් මුදුනත් තබා සාදු නාදනම්වා පිළිගනිමු සාදු සාදු සාදු එවාගේම මේ පින්කම සංවිධානය කරන්නට සංවිධාන ශක්තිය ලබා දෙනුණා අපිට ලබා දුන්නා මෛත්‍රී පාරමී දහම් පදනමේ සමාජික සමාජිකාවන් විශේෂයෙන්ම නිර්මා පැලැඳගම මහත්මිය ප්‍රධාන ඒ මෛත්‍රී පාරමී දහම් පදන මේ සමාජික සමාජිකාවන් තමයි මේ සජීවී සද්ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙන්නේ. මේ පින්වත් පිරිසම තමයි අපට මින් පෙර සජීවීව අපි ඔබ වෙත ගෙන ආ ඒ ඖෂධ පූජා මේ පින්කම සංවිධානය කරන්නට අපට ශක්තියක් උනේ අපට සහයෝගය දැක්වුවේ. ඉතින් නිර්මා පැලැඳගම මහත්මිය ප්‍රධාන මෛත්‍රී පාරමී දහම් පදනමේ සදැහැති පිරිස වගේම අද දවසේදී මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ අරමුණින් බෞද්ධ නාලිකාවෙන් අප මින් පෙර ඔබව දැනුවත් කළ ආකාරයට ඒ දැනුවත් වීම ඔස්සේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට මේ ස්ථානයට සැපමිනි සියලු දෙනාවත් බොහොමත්ම ගෞරවයෙන් අපි පිළිගන්නවා විශේෂයෙන්ම ගෞරවනීය මහා සංඝ රත්නය මේ අවස්ථාවට වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝ රත්නයත් අපි নমස්කාර පූර්වකව මේ පින්බර මොහොතට පිළිගන්නවා සාදු සාදු සාදු දැන් මේ මෛත්‍රී පාරමී දහම් පදන මේ පින්වත් පිරිස ඒ වෙනුවෙන් ධර්ම දේශනාව පවත්වනට ආරාධනා කිරීම වෙනුවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කරන මොහොත ඒ වගේම තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා මල් පූජා කිරීමට ඒ මල් වට්ටිය ස්වාමින් වහන්සේ වෙත අතගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කරන්නට ඒ වගේම දෙහත් වට්ටිය පිළිගන්වා සම්ප්‍රදායන කූලව ස්වාමින්දරන් වහන්සේට මේ දේශනාව පවත්වන්නට ආරාධනා කිරීමයි මේ මොහොතේදී සිද්ධවන්නේ නිර්මා පැලැන්දගම මහත්මිය ප්‍රධාන මෛත්‍රී පාරමී දහම් පදන මේ සමාජික පිරිසයි ඒ කාර්යයෙන් නෙළුනේ. ඉතින් අපි දැන් තවත් කල් වේලා ගන්නේ කුමකටද? ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්මාසන මස්තකයේ වැඩ හිඳිනවා. ඊ타මත්ම උතුම් වූ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේ අරමුණින් ගෞරවනීය මහා සංඝරත්නය ඒ වගේම මේ සැදැහැති සියලු දෙනා සූදානම් සිටින මොහොතක මා ඊ타ත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ගලෙන් බිඳුණු යව ලැබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ ගරු අනුශාසක කම්මට්ටානාචාර්ය අවසරයි පූජනීය මාන් කඩවල සුදස්සන ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප සියලු දෙනා වෙත මෙත් සිතින් මෙතෙන් පටන් මේ සත්‍ය ධර්ම දේශනාව පවත්වන ලෙසට අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ සාදු සාදු සාදු හොඳයි පින්වතුනි හොඳයි පින්වත් සිළු දෙනා හැම දෙනාම කවුරුත් සාදුනාදයක් පවත්වලා පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න.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 සිල්මෑණිවරුවක් ප්‍රමුඛ ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවෙන සත්‍ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා මුලින්ම හැම දිනාටම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්ට නොදී ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. මේ පින්වත් සියලු දෙනා විශේෂම බොහෝ පිරිසක් අද උදෑසන ඉඳලා අද ඉවක් පොහොය දවස අද මේ පොහොය දවසේ උදෑසන ඉඳලා තමන් ලැබපු මනුස්ස ජීවිතයේ හිස් නොවන ඒ මනුස්ස ජීවිතයට වටිනාකමක් ලැබෙන ඊටමත් වටිනා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා රාශියක්ම සිද්ධ කළා සිද්ධ කරපු අය. ඒ වටිනා කුසල ධර්මයන් සිද්ධ කරලා දැන් මේ මොහොතෙදිත් ඒ සද්ධර්මය අවබෝධ කර ගැනීම සඳහායි උත්සාහවත් වෙන්නේ උනන්දු වෙන්නේ. පින්වතුනි මෙතෙන්දී කරුණක් පොඩ්ඩක් මතක් කරන්නටත් ඕනේ මට ඇහිලා තියෙනවා මං අහලා තියෙනවා සමහර දේශනාවල පින් කරන්ට එපා පින් කෙරුවා සසර දික් වෙනවා කියන කරුණු නුවණින් විමසන්නේ නැතුව ලෝකෙට ප්‍රකාශ කරන දේශනා. නමුත් මේ පින්වුතුන්ට මම මතක් කරනවා පින්වුතුනි කුසල් කිරීම නිසා පින් කිරීම නිසා සසර දික් වෙනවා නම් කුසල් කරන්ට එපා පින් කරන්ට එපා කියන කාරණාව කලින්ම මතක් කරන්නේ බුදුරජාණන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බ පාපස්සා කරනම් පව් කරන්ට එපා කුසලස්ස උපසම්පදා කුසල් කරන්ට හිතත් පිරිසුදු කරගන්නට කියලා. ඒකම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මා භික්ඛවේ පුඤ්ඤානම් බහිත්ත සුඛස්සේතම් භික්ඛවේ අදිවචන යදිදම් පුඤ්ඤානන්ති කියලා. මහණෙනි පිනට බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපට තව නමක් කියලායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. පින්වතුනි සසර දික් වෙන්නේ කුසලය නිසාවත් අකුසලය නිසාවත් නෙමෙයි නුවණ නැතිකම නිසා. නුවණක් තියෙන කෙනාට අකුසල සිතක් උපන්නත් ඒ අකුසල සිතද විදර්ශනා කළා එයින් විමුක්ති මාර්ගය උපදවා ගන්නට පුළුවන්. එහෙනම් කුසලය මොන විදිහකටවත් බාධාවක් වෙන්නේ නැහැ කියන කාරණාවත් මතක් කරනවා. ඒ වගේමයි පින්වතුනි මේ ධර්ම ධර්මානුශාසනාවේ අර්ථ වශයෙන් පෙන්වන්නට ඉස්සෙල්ලා මම කාරණාවක් මතක් කරනවා. නිවන් දක්නතාක් පින්වතුනි මේ ලෝකේ කටයුතු කරන අපිට හොඳටම මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි කර්මය කියන්නේ බොල් එකක් නෙමෙයි හිස් එකක් නෙමෙයි කියන එක. කර්මය කියන්නේ නිවන් දක්නතාක් බොහෝම මන අවබෝධයෙන් යුක්තව කටයුතු කටයුතු ධර්මයක් කියන කාරණාව පින්වතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ලෝසක කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා ඒ ලෝසක දරුවා මව කුසේ උපන්න වෙලේ ඉඳලා ඒ මෑණියන්ටත් ඒ වගේම එයා උපන්න ගමටවත් ආහාර පාන නැති වුණා. ඒ වගේම පහු කාලෙදී උතුම් අරිහත්ත්වයටපත් වෙලා ඒත් කවදාවත් බඩ පිරෙන්න කෑම වෙලක් හම්බුන්නේ නැහැ. දානෙකට ගියත් අනිත් ඔක්කොටම පාත්‍රය දිහා බැලුවාම පාත්‍රයට බෙදන්න ඉඩ නැහැ පාත්‍රේ පිරිලා වගේ පෙනෙන්නේ. පිරිනුවම් පාන මොහොතේ පිරිනුවම් පාන දවසේ සරියුත් මහරහතන් වහන්සේගේ අතේ පාත්‍රය තියාගෙන ඒකත් පෙන්වනවා ඒ පාත්‍රේ ලෝසක හාමුදුරුව අතර දුන්නොත් ආහාරය අතුරුදහන් වෙන නිසා සරියුත් මහරහතන් වහන්සේ අතේ තියාගෙන ගිතෙල් පිටවල් කීපයක් තමයි වැළැන්දුවේ අන්තිමටම. ඇයි ඒ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහොම හොඳ විහාරස්ථානයක් වෙහෙරක් කරගෙන ගිය ස්වාමීන් වහන්සේ නමක්. ඒ වෙහෙරට වැඩි ආගන්තුක ස්වාමීන් වහන්සේ නමකට දෙන්න දුන්නු බත් පාත්‍රයේ ගින්නට විසි කරපු අකුසලයකට ඒකෙන් කියනවා කර්මය බොල් නැහැ කියන එක. ඒ වගේමයි මේ පින්වතුන් අහලා ඇති සවැත්නුවර ජේතවනාරාම හිටියේ පූතිගත තිස්සතරුන් වහන්සේ. උන්වහන්සේ බොහොම සද්ධාවෙන් ශාසනය පැවිදි වුණේ. තරුණ වහන්සේගේ නම තිස්ස. කාලයක් යනකොට මේ තිස්ස තරුණ වහන්සේගේ ශරීරේ මුංගට පමණ චූටි චූටි බිබිලි හැටගත්තා. අබෑට පමණ. ටික කාලයක් යනකොට ඒවා මුං ඇට පමණ වුණා. ඒවා කඩල ඇට පමණ වුණා. මේ විදිහට බෙලි ගැට බෙලි ගෙඩි පමණට හැදිලා ඒ තුවාල පුපුරලා සැරව වැගිරෙන්න ගත්ත මුළු ශරීරෙම කුණු වෙච්ච නිසා කුණු වෙච්ච ශරීරයක් තියෙන නිසා පූතිගත තිස්ස කියලා නමකුත් හැදුනා. රහත් වෙන්න තරම් හේතු සම්පත් තිබුණත් ශරීරය කුණු වෙලා අන්තිමට ඇටපවා බිඳෙන තත්ත්වයටපත් වුණා. ඇයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කුරුල්ලු අල්ලලා විකුණපු කුරුළු වෙලෙන්දේ සමහර අවස්ථාවලදී කුරුල්ලු අල්ලලා විකුණුනේ නැත්තම් තියාගන්න උන්ගේ තට්ටු කඩලා කකුල් කඩලා ඇට කඩලා තියා ගන්නවා. ගොඩාක් වැඩි වුණාම උන්ව මරලා තමුණුත් කනවා. මෙන්න මේ වගේ කුරුළු වැද්දේ. ආන්ගේ අකුසලයට. ඒ වගේම ඕගොල්ලෝ අහලා ඇති අසූ මහා ශ්‍රාවකයන් අතරින් බොහෝම ශ්‍රේෂ්ඨ ගුණෝත්තමයන් වහන්සේ නමක් කුණ්ඩදාන මහරහතන් වහන්සේ. අනේ උන්වහන්සේගේ සසර අකුසලයේ කියලා කියන්නේ උන්වහන්සේ පින්ඩපාත ගියත් විහෙරේ කුටියේ විහාරේ වැඩ හිටියත් බොහෝ දිනකට පෙනෙන්නේ උන්වහන්සේ පිටිපස්සේ තව කාන්තාවක් ඉන්නවා වගේ. ඒ හේතුවෙන් හරියට බොහෝ දෙනා නිඳා කරනවා අපහාස කරනවා ගල් මුල් වලින් ගහනවා නොඑක් විදිහේ පීඩා වන්ටපත් වුණා. ඇයි මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝම යාලුකමින් එකට පිළිවෙත් කරන ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා. මේ දෙනමගේ යාලුකම පරීක්ෂා කරන්න ඕනේ කියලා වෘක්ෂ දේවතාවෙක් ස්ත්‍රී වේශයක් මවාගෙන එක ස්වාමීන් වහන්සේ නමක් කැලේට කැසිකිලි කරන්න ගිය වෙලාවේදී ඒ පැත්තේ ඉඳන් එළියට ඇවිල්ලා අනිත් කෙන්නට පෙන්නලා ඒ මිත්‍රතාවයේ බින්දා ඒ අකුසලයට ඒ තමයි මේ කුණ්ඩදාන මහරහතන් වහන්සේ. මම ඒකේ මතක් කළේ මේ කතාවලින් ඔබටත් මටත් පස්චිම ජනතාව ඔබටත් මටත් කියනවා කර්මය හිස් නෑ කර්මය බොල් නෑ අකුසල කර්මය මෙන්න මෙබඳුයි කියන කාරණාව මතක් කරනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පින්වතුනි මොනම විදිහටවත් තමන්ගේ ධනය ක්ෂය වෙන්නේ නැති වැය කළා වියදම් කළා ඉවර කරන්න බැරි මහ විශාල ධන කුවේරයෝ පස් දෙනෙක් හිටියා. ඒකෙන් මහ විශාල ධනවත් කෙනෙක් ජෝතිය සිටානෝ. එයා කොච්චරද කියනවනම් එයා සතු මුළු ධනෙ මුළු රටටම කන්න දුන්නත් කවදාවත් හිස් වෙන්නේ නැහැ. ඒ වගේම එයාගේ පුණ්‍ය තේජස කියලා කියන්නේ ඕන වෙලාවක මුතු මැණික් ඕනේ අදහසක් ඇතුව අහස බැලුවහම මුතු මැණික් වර්ෂාව වයින්නවා. ඒ තරම් පුණ්‍ය තේජසක් තියෙන කෙනෙක්. ඒ ජෝතිය සිතානන්ගේ ගෙදර ඇවිල්ලා බිම්බිසාර රජුරුව පවා ජෝතිය සිතානන්ගේ ආහාර වළඳලා සෑහීමකටපත් වෙන්නේ නැතුව බලෙන් ආහාර පිඟාන අයින් කරන්න උනා. රාජ්‍ය කෙනෙක් වෙච්ච රජුරුවන්ටවත් ඒසා ඒසා විශාල බහුභෝග සම්පත් නොතිබුණු බව පෙන්වනවා. කුමක් නිසාද? එක්තරා බුදුරජාණන් වහන්සේ දවසක මෙයා අතීතේ මැණික් වෙලෙන්දෙක්. ඉතින් ගොඩාක් අය බණ අහනවා සමහර අය බණ අහන්නේ ඒ කාලේ. මෙයා කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ බොහෝම කලාතුරකින්. අනේ මේ සත්‍යය මේ ධර්මය අහන්න නැතුව පිරිහෙනවා දුගතියටපත් වෙනවා. මං කොහොම හරි උපාය කළා මේ අහිංසක මිනිස්සුන්ට බණ අස්සවන්න ඕනේ කියලා මෙයා මොකද කරන්නේ මැණික් පුළුවන් තරම් එකතු කළා එකතු කළා එකතු කළා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වෙහෙර මිදුල හැම තැනම මණික් කියනවා. ඇයි ඒ මණික් ගන්න එන මිනිස්යන්ට එතකොට බණ පදයක් හරි ඇහෙනවා කියලා. මණික් ඇහිඳින්න ඇවිල්ලා සෝවාන් වෙච්ච අය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑලු. ඉතින් අන්නේ ඒකේ පුණ්‍ය තේජසට තමයි ඒ ජෝතිය සිතානු ඒ වගේ මහානුභාව සම්පන්න මහේසාක්‍ය ස්වභාවයට පත් වුණේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටිය දුප්පතුන් අතරත් ඊටාම දුප්පත් අන්තම අසරණ කෙනෙක් තමයි කාකවලි දුගියා කියලා කියන්නේ. ඒ කාකවලි දුගියා Nirodha Samapattita සම්වැදුණු එක් රහතන් වහන්සේ නමකට බත් හැන්දක් විතරයි බෙදුවේ. ඒ කාකවලී දුගියට පහු කාල වෙනකොට තිබුණු සම්පත්තිය තරම් සම්පත්තියක් තව කෙනෙකුට තියනවද කියලා හිතන්න බැරි තරම් මහ විශාල ධන කුවේරෙක් වුණා. මුළු සම්බුද්ධ ශාසනයට උපකාර කළා. ඒ අයගේ ජීවිතත් බොහෝ සුගතිගාමී කරගන්න පුළුවන් වුණා. මම මේ තුලනොත් මතක් කළේ මොකක් නිසාද? ඒ නිසා එයින් කියනවා පස්චිම ජනතාව ඔබටත් මටත් පින කියනක හිස් නෑ බුල් නෑ කියලා. ඒ අතීතයේ පැත්තකින් තබන්ට වර්තමානයේ ජීවත් වෙන ඔබටත් මටත් ඇස්වලට පෙනෙනවා ඇති තමන්ගේ ජීවිතය ජීවත් කරගන්න බැරි එදා වේලවත් ආහාර පානයක් හොයාගන්න බැරි හිතට හරියට සෙවණක් හදාගන්න බැරි බොහෝ දුකසේ ජීවිත ගෙවන අය ඉන්නවා. ඒ වගේම තමන් සතු මිල මුදල් ධනෙ තමන්වත් දන්නේ නැති තමන්ට හිතූ පැතු ආකාරයේ කාම සම්පත්තිය අනුභව කරන්නට පුළුවන් බොහෝ ධනවත් අයත් පේනවා. ඇයි මේ විෂමතාවය? මේ තමයි කුසල අකුසලයන් විපාක. ඒකෙන් පෙන්නනවා ඔබටත් මටත් කර්මය අකුසලයේ කියන එක හිස් නෑ බුල් නෑ කුසලය කියන එක හිස් නෑ බුල් නෑ කියලා. ඒ නිසා මේ පින්වතුන් අද උදේ ඉඳලා බොහෝ වටිනා පින් සිද්ධ කරගත්තා. නිවන් දක්නා තාක් ඕගොල්ලන්ගේ ජීවිතයට බොහෝ කාලයක් රැකවරණය ලැබෙන වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගත්තේ කියලා සතුට වෙන්නට ඕනේ. ඒ වගේම මතක් කරනවා මේ දීර්ඝ සංසාරයනකොට ඔබත් මාත් ඕන තරම් පින් කළත් ඇති පව් කළත් ඇති අකුසල කර්ම සිද්ධ කළා අපායේ ගිහිල්ලා විතක කුසල ධර්ම සිද්ධ කළ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඇති කුසල අකුසල නැමැති කර්ම යන්ත්‍රයෙන් මෙහෙවන ලදුව සුගති දුගති දෙකේ ඒ මේ අත දුවන සැරිසරන මේ සංසාර පැවැත්මම දුක් සහිතයි. එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ සසර මුල් කෙලවරක් පෙන්වෙන්නේ නැහැ මුල් කෙලවරක් පණවන්න පුළුවන් කමකුත් නැහැ අවිද්‍යාව නැමැති වැහත්මෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා අපි ඔක්කොමලා ඒ මේ අත දීර්ඝ සංසාර ගමනක් දුවන සැරිසරණ අය. ඉතින් අපිට පුළුවන් නම් අද දවසේදී ජීවිතේට නිවන් දක්නතා අර්ථයක් ලැබෙන කුසල ධර්ම સિદ્ધ කරන ගමම්ම ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ මේ සද්ධර්මයත් අවබෝධ කරගන්නට මේ සසර දුක්ගිනි නිවා ගන්න ධම්මසක් පහල කරගන්නට පින්වතුනි අන්නේ අපි ලැබපු මනුස්ස ජීවිතයෙන් බොහොම ඵලයක් ප්‍රයෝජනයක් ගත්තා යන තැනට යනවා. සසර දුක්ගිනි නිවෙන මාවතක් පෙන්වන්නටයි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඒ වගේම හඟවා කියන අරුතක් තේරුම් ගන්නට පුළුවන් මිනිස්සෙක් උනතුණුයි ඒ ධර්මයේ තේරුම් කරගන්නත් පුළුවන්. ඉතින් අපි එබඳු බුද්ධෝත්පාද කාලයකට ලැබලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මනුස්ස ජීවිතයකට ලැබලා තියෙන නිසා අපිට මේ සසර දුකින් එතර වෙන්න ඒකාන්තයෙන් පිං ඇති. ඒ නිසා අපි හැමදෙනාම මේ දුක්සහගත සසරින් එතර වෙන්න මේ ජීවිතේදීම කොහොම හරි මඟඵල නුවණක් ඇති කරගන්න ඕනේ කියලා උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සඳහා ඕගොල්ලන්ට ඉතාමත් වටිනා ධර්ම අවබෝධයක් ලබා දෙන්න පුළුවන් අපිට ධර්ම අවබෝධයක් ලබා ගන්නට පුළුවන් දහම් පරයයක් තමයි මම අද මාත්‍රිකා වශයෙන් ලැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ මහා වග්ගයේ නිබ්බේධික සූත්‍රයේ ඇතුලෙන් තමයි මම මේ සූත්‍ර පාඨය මාතෘකාව වශයෙන් තබුවේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින්ම දේශනා කළේ අපේ ජීවිතය ගත්තාම සසරගත සත්වයන්ගේ ජීවිතය ගත්තාම සතර අපාය හරියට gedara වගේ කියලා. අපි කොහේ හරි ගමනක් ගියාම අපේ ගෙදෙට්ට ආපහු එන්න හරි හදිස්සියි. ඒ වගේ අපි මිනිස්සෙක් හරි දිව්‍ය මනුස්ස ලෝකෙට හරි දිව්‍ය ලෝකෙට හරි ගියොත් මිනිස්සෙක් හරි දෙවියෙක් හරි වුණොත් ඒ ලෝකයට හරි හදිස්සියු ආපහු අපායට යනවා. ඇයි පින්වතුනි කාමය කියන්නේ එච්චරට ඇස් අන්ධ කරන තැනක්. කාමය කියන්නේ එච්චරට නුවණ මොට කරන තැනක්. කාමය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එගොඩ වෙන්න බැරි, ඈතර වෙන්න බැරි මඩවලක් වගේ. කාමය නැමැති බැම්මෙන් බැඳුනහම, කාමය නැමැති සංයෝජනයෙන් බැඳුනහම, කාමය නැමැති මඩ වගේ එරුනහම සුගති දුගති දෙක පෙනෙන්නේ නැහැ. සත්වයන්ගේ නුවණස පලා යනවා. අවිද්‍යා අන්ධකාරයෙන් හාත්පස වෙලා ගන්නවා. ඉතින් සතර අපායේ gedara වූ සතර අපායේ ප්‍රධාන නිවහන වූ ඒ අපේ පැවැත්ම පහසෙන්ම ගලවලා දාන්න පුළුවන් සදහටම ගලවලා දාන්න පුළුවන් එකම එක උපායක් තියෙයි ඒ තමයි ඒ සතර අපායට ඇදලා දාන අකුසල කර්මයන් අපිට සිද්ධ කරවන කාමය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් අපි ඇති කරගත්තොත් කාමයේ ස්වභාවය ටිකක් තේරුම් ගත්තොත් කාමයන්ගේ යථා අර්ථය තේරුම් ගත්තොත් අපිට පුළුවනි සතර පායට යන මාවත විතරක් නෙමෙයි මේ දුක් සහගත දුක්ඛදායක භූමිය වූ කාම භූමියෙන්ම එතර වෙන්නට ඉතින් ඒ නිසා මම මේ පැහැදිලි කරන්න හදන දහම් කරුණු ටික සසර පරතරක් හොයන කෙනෙකුට ඒ වගේම සාංශාරික විමුක්තියක් හොයන කෙනෙකුට ජීවිතයකට රැකවරණයක් හොයන කෙනෙකුට ඊ타ත්ම උපකාරී වන වටිනා දහම් ක්‍රමයක් කියන එකත් මතක් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම භික්ඛවේ වේදිතබ්බා කාමය කියන්නේ මොකක්ද කියලා දත යුතුයි පින්වතුනි කාමයේ නැතිකරන්න ඉස්සෙල්ලා කාමයේ නැතිකරන්න නම් කාමයෙන් මුසපත් වෙලා කාමයේ තුල ඇද වැටිලා සතර අපායට යන කර්ම කෙරෙන එක නවත්තන්න නම් කාමය කියන්නේ මොකක්ද කියන කාරණාව දත යුතුයි අපි. කාමය කියන්නේ මොකක්ද කියන එක දන්නේත් නැත්තම් කාමය ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේත් නැත්තම් කාමයන්ගේ විපාකය මොකක්ද කියලා දන්නේත් නැත්තම් කාමයන්ගේ වෙනස්කම නානත්වය මොකක්ද කියලා දන්නේත් නැත්තම් කාමය නිරුද්ධ වෙන්නේ කොතනින්ද කියලා දන්නේ නැත්නම් කාමය කියන එක නැති කරන්න යන ප්‍රතිපදාව මෙන්න මේකයි කියන එක කෙනෙක් දන්නේ නැත්නම් කවදාවත් එයා කාම ලෝකෙන් ඈතර වෙනවා කියන ධර්මතාවයක් වෙන්නේ කවදාම හරි දවසක සතර අපාය සංඛ්‍යාත මේ දුක් භූමිය වූ කාම භූමියෙන් ඔබ නෙමෙයි අපි ඕනෑම කෙනෙක් ඕනෑම කෙනෙක් මේ වර්තමානයේ නෙමෙයි අතීතයේද අනාගතයේද වර්තමානයේදී යම් කිසි කෙනෙක් කාමයන්ගෙන් ඈතර වුණා නම් ඈතර වුණෙත් ඈතර වෙනව නම් ඈතර වෙන්නෙත් මෙන්න මේ මාත්‍රිකා කළ ධර්මයන්ගේ ඇත්ත ඇති ඇති දන්නා වූ දක්නා වූ නුවණක් ඇති කරගෙනමයි වෙන කාමයෙන් මිදෙන්න වෙන්න කිසිම පිහිටක් පිළිසරණක් තැනක් නැහැ. ඒ නිසා කාමය කියන මඩ ගොහරුවෙන් ඈතර වෙන්න නම් කාමයේ පිළිබඳව තතුසේ අපි දැනගෙන ඉන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට කාම භික්ඛවේ වේදිතබ්බා කාමය කියන්නේ මොකක්ද කියලා දත යුතුයි. කාමය කියන්නේ මොකක්ද කියලා දත යුතුයි කියනකොට ඒකේ විශාල පරාසයක් තියෙයි. ඒකෙදි තථාගතයන් වහන්සේ පෙන්වනවා පංචමේ භික්කවේ කාම ගුණ. මහන්න මේ කාම ගුණය පහක් තියෙනවා. ඉත්තා කාන්තා මනාපා ඉත්තා කාන්තා මනාපා ප්‍රිය රූපා කාමෝප සංහිතා රජනීයා චක්කු විඤ්ඤේයේසු රූපේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු ඉත්තා කාන්තා මනාපා ප්‍රිය රූපා කාමෝප සම්මුතා රජනීයා එහෙන් දත යුතු ප්‍රිය වූ කාන්තු මනාප වූ මන වඩන රූප තියෙනවා ඒ වගේම කනින් ඇසිය යුතු ප්‍රිය වූ මధుරු මනාපු ඉෂ්ට වූ කාන්ත වූ ශබ්ද තියෙනවා. නාසයට ප්‍රිය වූ මధుරු ගන්ධ, දිවට ප්‍රිය වූ මధుර වූ මනාපු රස, කයට ප්‍රිය වූ මధుරු මනාපු ස්පර්ශ තියෙනවා. පංචමේ වික්‍රේ කාම ගුණ මේවට කියනවා පංචකාම ගුණ කියලා. හොඳට මතක තියාගන්න. ඊටාම ප්‍රිය වූ මధుර වූ මනරම් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ පහට කියනවා පංචකාම ගුණ කියලා. නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ චිත්‍ර මේ ලෝකේ තියෙන අරමුණු මේවා කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ ඉෂ්ඨෝ කාන්තෝ මනාපෝ රූපය අරඹයා තමන් තුල සංකල්පයක් හෝ රාගයක් හෝ වෙයි නම් ඒ තමන් තුල තියෙන සංකල්පයයි රාගයටයි කියනවා කාම කියලා ඒ වගේමයි කනට ඇහෙන ශබ්ද තියෙනවා. මේවා කාම නෙමෙයි කාම ගුණ. ඒ ශබ්දයේ ආරම්භය සංකප්පෝ රාගෝ කාමෝ රාගෝ සංකප්ප රාගෝ කාමෝ. ඒ ශබ්දයේ ආරම්භය තණ්හාවෙන් කරන කල්පනාවක් තියෙනං ඒ වගේම ඒකට යම් චන්දරාගයක් තියෙනං අන්නේ තමන්ගේ මනසේ ඇති සංකල්පයයි රාගයයි දෙකටයි කාමය කියලා කියන්නේ. මේ වගේ මේ පංචකාම ගුණ ආරම්භය තමන් තුළ තමන් ඇති කරගන්නා වූ කල්පනාවටම කාම වස්තු නිර්මාණය වෙනවා. තමන් තුළ ඇති කරගන්නා වූ රාගයටම කාමවස්තු නිර්මාණය වෙනවා. අපි පොඩ්ඩක් බලමු. අපි හිතාගෙන ඉන්නේ අපි හිතන විදිහේ අපි ඇලුම් කරන විදිහේ බාහිර වස්තු තියනවා වස්තු තියෙන නිසා අපි ඒකට ආසයි කියලා. නමුත් මේ සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියන එකෙන් ලොකු අර්ථයක් කියනවා. ඒකෙන් කියනවා ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතන ටිකෙන් ඔබ්බේ ආධ්‍යාත්මික ආයතනිකෙන් ඔබ්බේ තමා තුලයි කාම ලෝකයේ ගොඩ නැගිලා තියෙන්නේ මිසක තමන් හිතන තමන් කැමති වෙන විදිහේ වස්තුවක් බාහිර පංචකාම ගුණ තුල තිබුණේ නැහැ කියන කාරණාවක් කියනවා. මේකෙන් කාම ලෝකයක් කාම ලෝකය ගැන කාම ලෝකයේ ඇතිවීම ගැන හොඳ අර්ථයක් වෙන්නනවා. අපි නිකමට හිතුවොත් ඔගොල්ලෝ මෙහෙම ඉන්නකොට අපිට කාම ලෝකේ කියලා කියන්නේ අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ ඥාත හිතයිසින් යුක්ත තව සත්වය පුද්ගලයෝ බාහිර ඉන්නවා කියන හැඟීමක් අපි හැමෝගෙම කෙනා කෙනාගේ මනසේ තියෙනව නේද? තියෙනවා. ඊගාවට රන් රිදි මුතු මැණික් යාන වාහන ඉඩකඩම් මිල මුදල් ආදී ලබාගෙන සැපවත් වෙන්න පුළුවන් ප්‍රාර්ථනා කරන තරම් වටිනා වස්තුන් බාහිර තියනවා කියන හැඟීමක් අපිට හැමෝටම තියෙනව නේද? ඔන්න ඔය බාහිර එහෙම තියෙන පුද්ගලයොත් එහෙම තියෙන සත්වයොත් ඉන්නවා කියන හැඟීම අපි ගාව තියෙන මට්ටමටයි තියෙන එකටයි කාම ලෝකේ කියලා කියන්නේ. මං කෙටියෙන් ඔයගලන්ට මතක් කළොත් මේ කාමය කියන එක කාම ලෝකේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ රූප, ශබ්ද, ගන්ධ කියන පංචකාම ගුණ නිසා අපි කෙනා කෙනාගේ මනසේ නිර්මාණය වෙච්ච ලෝකයක් හැටියට. ඒ කියන්නේ අපි ඒකට හොඳට බලමු. දැන් අපිට හිතෙනවා තව පුද්ගලයෝ ඉන්නවා. පිරිමි ඉන්නවා, ගැහැණු ඉන්නවා, ළමයි ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, නෑදෑ නෝනායෝ ඉන්නවා. තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා අපිට හිතෙනවනේ. හරි. අපි පොඩ්ඩක් මොහොතකට මොහොතකට අපි අපේ මනසේ ඔහොම දැනෙන අරමුණක ආරම්භයකට යන් අපිට තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා නෑදෑයෝ ඉන්නවා කියලා දැනුමක් තියෙනවා නම් ඔය දැනුම හදාගත්ත අවස්ථාවේ හොඳට බලන්න ඇස් ඉදිරිපිටට අපේ කවදාම හරි දවසක රූපයක් ආවනම් ආපු රූපයක යථාර්ථය අපි පොඩ්ඩක් නුවණින් මෙනෙහි කරමු. ඒ ආවනම් ආවේ හැම මාස් ලේ නහර ඇට ඇට මිදුළු අපි නුවණින් ශරීරයක තියෙන කොටස් එකින් එක එකින් එක වෙන්කොලොත් කේස් ලොම් නිය දත් සම්මස් කුණුප කොටස් 32ක් හම්බ වෙයි මේ 32 සත්ව වූ පුද්ගල වූ එකම කොටසක්වත් හම්බ වෙයිද නෑ කන බොන බත් පාන් කවුපි මුං ඇට බලන්න සත්ව පුද්ගල කොටස්ද නෑ කන බොන ආහාරය නිසා හැදුණු කුණප කොටස් ටිකක් තමයි මේ. මේ කනබුන ආහාරයෙන් හැදුණු හම්මස් ලේනහර ඇට ඇට මිදුළු කියන කොට්ටාස වශයෙන් කුණප කොටස් 32ක් වූ ධාතු වශයෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වෙන් නිර්මිත රූපක හැඩ සටහනක් තමයි අස ඉදිරිපිටට ආවේ. ඔන්න හරියට ටීවී එකක පෙනෙන රූපයක් වගේ රූපයක් පෙවුනට රූපය ඇතුලේ කෙනෙක් පුද්ගලයෙක් හම්බෙන්නේ නැහැ ටීවී එකේ. ඒ වගේ කන බොන ආහාරයෙන් හැදුණු කුණු පොටස් ටිකකින් යුක්ත සත්ව පුද්ගල නොවන රූපයක් තමයි ඇස් ඉදිරියට ආවේ. ඔන්න පංචමේ කාම ගුණ. කාම ගුණ වස්තුවක් රූපය. සංකප්පෝ කාමෝ පුතා කියලා හිතනවා. ඒ පේන එකට මගේ පුතා කියලා හිතුවා. අම්මා කියලා හිතුවා. මිනිස්සෙක් කියලා හිතුවා. තාත්තා කියලා හිතුවා. යම් යම් ආකාරයකට හිතයිද අර පෙනෙන හැඩයට තමන් හිතුවාම තමන්ගේ මනසේ කෝණ ටිකක් හැදිලා ඇති පුතාගේ රූපේ තාත්තගේ රූපේ අම්මගේ රූපේ යාළුවාගේ රූපේ මිනිස්යන්ගේ රූප ස්ත්‍රීන්ගේ රූප කියලා දැනුමක් තමන් තුළ ගොඩ නැගිලා ඇති. දැන් ඔය Taman තුල සිහි කරගන්න පුළුවන් දරුවෙක්ව සිහි කරන්න පුළුවන් මහල්ලෙක්ව සිහි කරන්න පුළුවන් තරුණෙක්ව සිහි කරන්න පුළුවන් ඔය පුද්ගල භාවය ඔබේ මනසෙන් ඔබේ දස්සමකින්වත් පරිබාහිර තේදි කියලා බලන්න නෑ ඔබ මෙහෙම ඉඳලා සමහර විට পায় ගහලා අහවලා මට බැන්නා නේද අහවලා මට ගැහුවා නේද කියලා හිතනකොට ඇස් ඉදිරිය පිටට ආපු රූපෙට ඔබේම සංකල්පයකින් ඔබ තුල ඇති වෙච්ච පුද්ගල භාවයක් නේද කියනක ඔබ දැක්කේ නැත්තම් ඔබ දකින්නේ ඒක කාමයේ දන්නේ නැහැ කියනකොට පුද්ගලය කියන එක සත්වයා කියන්නේ කාම වහණ්ඩයක් කාම වස්තුවක් කාම ලෝකේ සතර මහා ධාතුව කෙනෙක් ඇරෙට පේන්නේ පේන මට්ටම කාම ලෝකේ ඇස් ඉදිරි පිටට ආපු රූපයට අනාත්මයි චක්කු අනත්තා රූප අනත්තා ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි. සංකප්පෝ කාමෝ පුතා, දුව, ස්ත්‍රියක්, පුරුෂයෙක්, පොඩි ළමයෙක්, තරුණයෙක්, මහල්ලෙක් යම් යම් ආකාරවලට අනාත්ම රූපයට ඔබ හිතනකොට ඔබේ මනස තුල ගොඩ නැගලා ඇති බාල ළමයි ඉන්නවා තරුණයෝ ඉන්නවා මහල්ලෝ ඉන්නවා ස්ත්‍රියන් ඉන්නවා පුරුෂයෝ ඉන්නවා දුවා ඉන්නවා පුතා ඉන්නවා කියලා බාහිර බොහෝ අය ඉන්නවා කියලා නානත්වයක් තියෙයි. බලන්න ස්ත්‍රී කේස් පුරුෂ කේස් ස්ත්‍රියම පුරුෂාම ස්ත්‍රීලේ පුරුෂලේ ස්ත්‍රී මාස් පුරුෂ මාස් කියලා එහෙම තියෙනවද? ලේ ටිකක් ගත්තොත් අපිට ස්ත්‍රී පුරුෂ භාවයකින් ලේ නැති කෙනෙකුට දෙන්න බැයිද? මේ ස්ත්‍රී ලේ නම් මේ ශරීරයට හරියන්නේ නැහැ. පුරුෂලේ මේ ශරීරයට හරියන්නේ නැහැ කියලා යථාර්ථය තියෙනවද එහෙම එකක්? එහෙම එකක් නැහැ. එතකොට පංචකාම ගුණ කියලා කිව්වේ ඇස් ඉදිරිපිටට ආවේ වර්ණ සටහනක්. හැබැයි ඒ වර්ණ සටහන ආරම්භය යම් යම් ආකාරයකටද අපි සංකල්පනා කළේ අනේ ඒකේ ප්‍රතිඵලය වෙලා මොකද්ද? බාහිර පුද්ගලයෝ ඉන්නවා කියලා Taman තුල ලෝකේ හැදිලා තියෙයි. පින්වතුනි බාහිර පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබට දැනුමක් ඇති වෙලා අපි දන්නේ බාහිර පුද්ගලයෝ ඉන්නවා කියලා මට දැනුමක් ඇති වෙලා කියලා අපි දන්නේ නැති හින්දා පුද්ගලයෝ ඉන්න හින්දාම පුද්ගලයෝ ඉන්නවා කියලායි අපිට හිතෙන්නේ. නමුත් කාමය කියන එක මොකක්ද කියලා දැනගත්තාම අපිට හම්බ වෙනවා කාමයේ සංකප්පෝ කාමෝ කියනකොට බාහිර තියෙන පංචකාම ගුණයක් සංකප්පයයි කාමය කියනකොට ඉබේ මෙනෝ උත්තරේ ඇස් ඉදිරියට ආවේ කාමය නොවන කාමයට හිත රූපයක් විතරයි හැබැයි නිර්මාණය කරගෙන මන් තුල පුද්ගලයේ සංකප්පයෙන් ඊගාවට රාගෝ කාමෝ ඇස් ඉදිරි පිටට අර විදිහටම මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහනක් එන්නේ එනකොට මේක රුපියල් 5000ක් මෙච්චර වටිනවා නේද කියලා රාගය ඇති වෙන විදිහට සංකප්පය ඇති වෙන විදිහට ඔබ හිතුවාම අර ඉදිරියෙන් තියෙන කඩදාසිය වටිනවා කියන හැඟීමක් අපිට ඇවිල්ලා. දැන් බලන්න ඒ කඩදාසිය වටිනවා කියන හැඟීම තියෙන්නේ කාගාවද කියලා? ඇස් ඉදිරිපිට හොඳයි. පොඩි ළමයෙකුයි රහතන් වහන්සේ කෙනෙකුයි කෙලස් දෙවුණු නැති අපි තුන් දෙනාම තියලා ওই රුපියල් 5000 කුලයක් ඉස්සරහා දැම්මොත් මටත් පෙනෙයි. රහතන් වහන්සේලාත් පෙනේ. පොඩි ළමයාටත් පෙනේ. පෙනීම සමානයි. අපිට පෙනෙනකොටම ටක් ගාලා අපේ හිතේ යෙදෙයි ඒක වටිනවා කියන කම. අර රූපේ දකිනකොට වටිනවා කියන කම අන්න රාගය රාගෝකාමෝ කියලා කිව්වේ ඒක හොඳයි වටිනවා කියන කම අපි තුල එදෙන්නේ. ඒක දන්නේ නැති වුනහම අර කුලේ වටිනවා වගේ පේන්නේ. පළඟටිය වගේ කියලා අපිට කියන්නේ ඒකයි. පහන් දැල්ලට කැමැත්ත ඇති වුනහම ඉස්සරහටයි පයින්නේ. Tamanටයි කැමැත්ත ඇති වෙන්නේ පයින් ඉස්සරහට. පළඟටිය. ඒ වගේ රූපේ දකිනකොට වටිනවා කියලා Tamanට ඇති වෙනවා. ආ වටිනවා දේ තමයි කියලා මෙහෙට පයින්නවා අපි. අර පොඩි ළමයා බලනවා. පොඩි ළමයට වටිනාකමක් මනසේ යෙදෙනවද? යෙදෙන්නේම නැහැ. රහතන් වහන්සේට වටිනාකමක් යෙදෙන්නේම නැහැ. මෙතන අවිද්‍යා අනුසය තියෙනවා මෙයා ඉන්ද්‍රිය මොහු කරනකොට වටිනාකම යෙදෙන්න පුළුවන් තැනක තියෙනවා රහතන් වහන්සේ කියන්නේ අනුසය මුදුරු කරපු කෙනෙක් ඒතකොට හොඳට බලන්න බාහිර රත්තරන් කියලා රිදී කියලා මුතු මැණික් කියනවා කියලා හැඟීමක් අපිට තියෙනවා ඒ පංචකාම ගුණ ආරම්භයා පංචකාම ගුණ ආරම්භයා රාගයේ යෙදිච්ච අරමුණු ටික අපේ කැමැත්ත යෙදිච්ච අරමුණු ටික අපිට තේරෙන වටිනා දේවල් තියෙනවා වගේ. සංකප්ප සහගත දිට්ඨියේ යෙදුණු තැන පුද්ගලයෝ ඉන්නවා වගේ. ඒකෙන් මම මතක් කළේ කාමා භික්කවේ වේදිතබ්බා කියන උට කාමයේ දත යුතුයි කියනකොට ධර්මය නොදන්නා බාහිර ලෝකයා කාමය නොදන්නවා කියලා කියන්නේ එයා හිතන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තේ තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා. රන් රෙදි මුතුමැණික් තියනවා කියලා දකින හින්දා පහන ලස්සනයි කියලා දකින හින්දා ලස්සන දේ ගන්න පයින් පළඟටියා වගේ වටිනවා කියලා කියන දේ ගන්න පංචායතනෙට පයින් අපි ඔය දැන් පයින් විදිහටමයි මරණාසන්න මොහොතෙදිත් පංචායතනෙට පයින්නේ. එතකොට ඒ විදිහටමයි යක්. එතකොට ඒ විදිහටමයි පංචකාම ගුණයන්ට පංචකාම පංචකාමයේ නොදන්නා ලෝකයා හිතන්නේ පංචකාමයේ තියෙන්නේ බාහිර කියලා. නමුත් ආර්ය විනී පංචායතනේ තියෙන පංචකාම ගුණ ඒ ආරම්භය සංකල්පයයි රාගයයි තුලින් තමන් තුලයි කාමයේ උපදින්නේ කියනකොට කෙනා කෙනා දිහා බලන් තමන් තමන් දිහා තමන්ට බාහිර සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා බාහිර බොහෝ වටිනා වස්තු දේපොළ තියෙනවා කියන මානසික මට්ටමක් ලෝකයක් හැදිලා ඔන්න ඔය ලෝකයයි පින්වතුනි කාම ලෝකය කියලා කිව්වේ ඔන්න ඕකෙනුයි අපිට ඊතර වෙන්න බැරි ඔන්න ඕකටයි කාම ඕගේ කාම යෝගය කියලා කිව්වේ එතකොට මෙන්න මේ පංචකාම ගුණයන් අරබයා සංකල්පයෙන් රාගයෙන් තමන් තුළ කාමයේ ඇති කරගත්තාම තමන් දත යුතුයි කාම ලෝකේ කියලා කියන්නේ තමන්ගේ සංකල්පේ රාගයට තමන් තුළ හැදිච්ච දෙයක්. ඒකයි කවදා හරි දවසක කාම ලෝකය නිරුද්ධ කරන්න පුළුවන්. කාම ලෝකය නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කාමයේ ස්වභාවය පෙන්නනවා මොකක්ද? මේ කාමය දුරු කරන්න වෙහෙසෙන් නැතුව මේ කාමයේ පරිභෝජනය කරන කෙනාට හරියට මස්ලේ නැති ඇට සැකිල්ලක් ලෙව කනවා වගේ බුදුරජාණන් වහන්සේ බොහෝ උපමා වලින් මේ කාමයේ ආදීනව පෙන්නනවා. ඒ ඔක්කොම කියන වෙලාවමදී ඒතකොට කාමාභික්ක වේදිතබ්බා කියනකොට කාමය කියන්නේ මෙන්න මේ විදිහට මනස තුල මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම ඇති බවට අපේ මනස තුල හැදිලා තියෙන ලෝකයට තව නමක්. ඒ මට්ටම දුරු නොකර හිටියොත් මේ මේ ආදීනමෙන් යුක්ත වෙන්න වෙනවා කියන කාරණාව පෙන්වනවා. ඊට පස්සේ කාමාන නිදාන සම්භව වේදිතබ්බු. කාමයන්ගේ ඇතිවීම දත යුතුයි. හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන ඊගාව කරුණ. පස්ස සමුදයෝ කාම සමුදයෝ මේ කාමය කියන එක උපදින්නේ කාම ලෝකයේ පැවැත්ම තියෙන මොකෙන්ද? ස්පර්ශය නිසා. ඇහැට රූපයක් දකිනකොට එක්ක ඒ ගැන හිතනකොට අපි කියමු ඔබට රන් රෙදි මුතු මැණික් මිල මුදල් මහා ගොඩක් තියෙයි. යම් වෙලාවක මට මෙච්චර ධනයක් තියෙනව නේද කියලා හිතුවොත් ඔබට ඒ ධනය තියෙනවා කියලා සුවක් සොම්නසක් එයි මිසක නැත්තම් ඒව තිබුණ කියලා ඔබට අමුතුවෙන් සැපක් නැහැ. මට මෙච්චර කුඹුරු වතු පිට තියෙනව නේද කියලා හිතනකොට සිහි කරනකොට මට දරුවෙක් ඉන්නව නේද මට මේ වගේ හැකියාවක් තියෙනව නේද කියලා ඔබ සිහි කළොත් ඇහැට දකිනකොට ස්පර්ශය නිසා එක්ක හිතින් සිහි කරනකොට ඒ ඒ කාම භාණ්ඩ කාම වස්තු පුද්ගලිය අවස්ථාවට උපදිනවා මිසක අපි ඒ සිහි නොකරන වෙලාවට කාම වස්තු තියෙනවා නමුත් අපිට හම්බ වෙන්නේ නැහැ නෙමෙයි. යථාර්ථය ස්පර්ශ කරන වෙලාවට විතරයි කාමය කියනක උපදින්නේ. ඊට පස්සේ කාමානං විපාකෝ වේදිතබ්බෝ ඊගාවට දත යුතු දරුණුම කාරණාව තමයි මොකද්ද? කාමයන්ගේ විපාකයේ දත යුතුයි. කාමයන්ගේ විපාකය මොකද්ද? යං කාමයේ මානෝ තජ්ජං තජ්ජං අත්තභාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාගියාවා පුඤ්ඤ භාගියාවා මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු වලට කැමැත්තෙන් නැවත නැවත පැමිණෙනවා නම් ඒව අසුරු අසුරු කරගෙන නැවත නැවත කැමැත්ත උපදවා ගන්නවා නම් මේ කාමයේ හැසිරෙනකොට තියෙන දෝෂේ තමයි මොකද්ද? එයින් උපදින ආත්ම භාවය උපදිනවා කියලා කියන්නේ පුද්ගලයව නිර්මාණය වෙනවා. අපිට මේ මම මම සත්වයේ මම පුද්ගලයෙක් කියලා හැඟීමක් පවත්වන්න පුළුවන් නම් මෙන්න මේ පුද්ගල භාවය අතීතේ කොහෙන්වත් ඉඳන්වත් ආවවත් කොහාටවත් ගෙනියමවත් නෙමෙයි. ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්දේ නාසයට දැනෙන ගන්ධේ රස විඳ ගැනීම අනුව බලන තණ්හාව නිසා නිර්මාණය වෙච්ච එකක්. ඒකයි මේ කාමයේ තියෙන ආදීනව කාමයේ විපාකය මොකද්ද? තජ්ජං තජ්ජං අත්ත භාවං අබිනිබ්බත්තේති පුඤ්ඤ භාග්‍යවා අපුඤ්ඤ භාග්‍යවා හොඳ කරන පුද්ගලයා නරක කරන පුද්ගලයා නිර්මාණය වෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ කාමං කාමේති සෝ දුක්ඛං කාමේති යෝ දුක්ඛං කාමේති සෝ කාමං කාමේති යමෙක් කාමයට කැමති නම් එයා දුකට කැමති කෙනෙක් යමෙක් දුකට කැමති නම් එයා කාමයට කැමති කෙනෙක් කියලා. ඇයි ඒ? අපි ඔන්න ප්‍රියමනාප රූපයක් බලනවා. ඇත්තටම බාහිර වර්ණ සටහනක් ඇස් ඉදිරිපිට තියාගෙන හිතෙන් තමයි ලෝකේ නිර්මාණය කරන්නේ. හොඳට ශබ්දයක් අහනවා. ශබ්ද රූපයේ කන ඉදිරිපිට තියාගෙන පදෙන් පදේ වචනෙන් වචනේ ගැට ගහලා හොඳට කතාවක් මිනිස්සු නිර්මාණය කරනවා. ඒ විදිහට කරනකොට අන්තිමට ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? තමන්ව නිර්මාණය වෙලා, පුද්ගලයා නිර්මාණය වෙලා. මේ පුද්ගලයා නිර්මාණය වුණා කියන එකෙන් නිර්මාණය වුණේ මොකද්ද? දුක. දැන් මහලු වීමේ දුක් විඳින්නෙක් ඉන්නවා. ලෙඩ වීමේ දුක් විඳින්නෙක් ඉන්නවා. නිന്ദා අපහාස ඇනුම් බැනුම් විඳින්නෙක් ඉන්නවා. ඒකයි කාමයට යමක් කැමති නම් එයා දුකට කැමතියි කියලා කිව්වේ ජාති ජරා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සියලු දුක් ටික විඳින්න වෙන්නේ පුද්ගලයාට පුද්ගලයාගේ ඉපදීමෙන් පුද්ගලයා උපදිනවා මොකෙන්ද කාමයේ හැතරෙනකොට රූපය කෙරෙහි රස විඳ ගැනීම අනුව බලන්නේ රූපකාමයේ හැසිරුණොත් ඒක විපාකේ දැනගන්න. මහලු වීමේ දුක් විඳින, ලෙඩ වීමේ දුක් විඳින, මල මුත්‍රා ගොඩේ වැටලා දුක් විඳින්න වෙන පුද්ගලයා නිර්මාණය වෙනවා. අරමුණක් අරමුණක් ගානේ පුද්ගලයා තමයි ශක්තිමත් වෙන්නේ. එක්තරා දවසක් තවතිසා දිව්‍ය ලෝකේ සක්‍රය ඉඳගන්න පාණ්ඩු කම්බල සෛලාසනේ එක් අමනුෂ්‍යෙක් එක් යක්ෂයෙක් ගිහිල්ලා ඉඳගත්තලු. ඉඳගත්තාම සක්‍ර දෙවියෝයි අනිත් දේව පිරිස මේ යක්ෂයාට නොයෙක් විදිහේ වචන කිය කියා බයින්ද ගත්තා. ඔය ආසනේ උඹට නෙමෙයි අයිති. ඕක පුණ්‍ය තේජසට සද්දවිඳුන්ටයි අයිති. ඒ හින්දා કૃષ્ණ පුද්ගලයා උතනින් බහැලා ඵලයන් මේ කියලා නොයෙක් විදිහට දොස් කියන්න කියන්න ගත්තාම මේ අමනුෂ්‍යයාට මේ යක්ෂයාට බයින්ද බයින්ද ලස්සන වෙනවලු. තව බයින්ද බයින්ද තව ලස්සන වෙලා හැඩ වෙලා වර්ණවත් වෙලා අර යොදුන් ගානක් තියෙන ආසනේ පිරෙන්නම බබ්බෙලි බබලි ඉන්නවා. එතකොට කතා ඉරුවා දෙයියෝ ඔය යක්ෂයාට බයින්න එපා. ඔය ක්‍රෝධ බක්ෂ යක්ෂය. ඒ කියන්නේ එයාගේ ආහාරය තමයි ක්‍රෝධය. තරහව. තරහවට ක්‍රෝධයට වචන හම්බෙන්න හම්බෙන්න ඒක එයාට ආහාරයක්. ඒ හින්දා එයාට බයින්න එපා. අපි යට හොඳ කියමු කියලා අනේ ඔබ කොච්චර හොඳද ලස්සනද කියලා ಗುಣ කියන්න ගන්නකොට ගන්නකොට අර රූපේ මිරිකිලා මිරිකිලා මිරිකිලා මිරිකිලා කළු වෙලා ඉන්න බරුව පැනලා දිවවලු. ඒ වගේ හොඳට බලන්න මේ සිතුවිල්ලෙන් මේ ආත්ම භාවයන් හැදෙන්නේ. අපි බාහිර රූපේ දිහා බලාගෙන හොඳට තලුමර චිත්‍රපටියක් බලන්නේ. හොඳ සින්දුවක් අහන්නේ. හැබැයි ලස්සන වෙලා හැඩ වෙලා නිර්මාණය වෙන පුද්ගලයා. බැනුම් ඇහුවාම බැනුම් අහන්න පුළුවන්. ලැජ්ජා හිතෙන නිന്ദා පහස අහන්න පුළුවන් ඒ වගේම මහලු භවයේ දුක විඳින්න පුළුවන් ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමස් කියන මේ සියලු දුක් විඳින්න පුළුවන් පුද්ගලයා තමයි නිර්මාණය වෙවි ලස්සන වෙවි හැඩෙවි එන්නේ ඒකයි දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ තණ්හාව නිසා කරන්නේ මොකද දුක් විඳින ජීවිතය හැදෙනවා මේ පුද්ගලයා ඒකයි යං කාමයේ මානෝ තජ්ජං තජ්ජං අත්තභාවං අබිනිබ්බතේති. කාමයන්ගේ විපාකයේ දැනගෙන තියෙන්නට ඕනේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාමය ගුණයන් ආරම්භය සංකප්ප වශයෙන් රාග වශයෙන් පවත්ත පවත්ත ඒව ඇලුනොත් ඒකේ විපාකයේ එයින් උපදින පුද්ගල භාවය ඇති වෙනවා. පස්ස නිරෝධෝ කාම නිරෝධා යම් වෙලාවක ස්පර්ශය නිරුද්ධ වෙනවා නම් කාමය නිරුද්ධ වෙනවා. දරුවා කියලා සිහි වෙනකන් සිහි කරගන්නකන් ඔබට ඒ කාම වස්තුවේ සතුටක් තියෙයි. සිහිවීමෙන් පස්සේ ඒක ඉවරයි. ඒ වගේ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී ස්පර්ශයන් නිසා කාමයේ උපදිනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. කාම නිරෝධෝ වේදිතබ්බ. කාම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා. ආන් ගොඩාක් වටිනාදී. එහෙනම් මේ කාමය නිරුද්ධ කරන්න යන ප්‍රතිපදාව දත යුතුයි. කාමයේ දන්නවා කාමයේ දන්නවා කියනකොට බාහිර මේ මේ පర్యాයෙන්ම සාමාන්‍ය ලෝකයට වඩා එයා වෙනස් වෙනවා. ආර්ය භූමිය ආර්ය දර්ශනය කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයා කාමයේ දත යුතුයි කියනකොටම පළඟටිය වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තටයි පැන නැඹුරු වෙන්නේ. කාමාභික්කවේ වේදිතබ්බා කියනකොට කාමයේ දත යුතුයි කියනකොටම ඇස් ඉදිරි පිටට ආවේ කන ඉදිරි පිටට ආවේ පංචකාම ගුණයන් කියලා දන්නවා. ඒ ආරම්භය සංකප්පය රාගයක්. පුද්ගලයා ඉන්නව වටිනාකම් තියනවා කියලා තමන්ගේ මනස තුල ඇතිවෙන නිමිති ටිකයි කාමය කියලා දන්නවා. කාමබික්ක වේදිතබ්බා. කාමන නිදාන සම්භව කියන ස්පර්ශ නිසා කාමයේ ඇති වෙනවා කියලා දන්නවා. කාමනම් විපාකෝ වේදිතබ්බෝ කියනකොට ඒ කාමයේ නිසා පුද්ගල භාවය ජරා මරණ දුක් විඳින්න නිර්මාණය වෙනවා කියලා දන්නවා. කාමන වේමතතා කාමයන්ගේ වෙනස්කම දත යුතුයි කියනකොට රූපකාමයට වඩා ශබ්දකාමයේ ශබ්දකාමයට වඩා ගන්ධකාමයේ කියලා ඔවුනොන්ගේ වෙනස්කම දත යුතුයි. කාම නිරෝධය කියනකොට මේ ස්පර්ශ නිරෝධයෙන් කාම නිරෝධ වෙනවා. කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා වේදිතබ්බා මෙන්න මේ ටික අත්‍යසේම වටිනවා මෙන්න මේ ටික හොඳින් අහගන්න කාමයේ නිරුද්ධ කරන්න යන ප්‍රතිපදාව දත යුතුයි කියන කාරණාව. අය මේ වරිය අට්ටංගිකෝ මග්ගෝ කාම නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම කාම නිරෝධගාමී ප්‍රතිපදාවයි කියනකොට එතන සම්මාදිට්ඨිය වෙන්නේ මොකද්ද? කාමයේ දනිද කාමයේ ඇතිවීම දනිද කාමයේ නැතිවීම දනිද කියන පర్యాయමයි දර්ශනය වෙන්නේ. සීලයක පිහිටලා සම්මත කමඨහනකින් හිත වඩ වඩ කාමයේ ඇති උනේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න. අන්න ඒ ටික පෙන්වන එකමයි කාම නිරෝධගාමී ප්‍රතිපදාවට කරන්න තියෙන්නේ. ඒ ටික කරනකොට අනුක්‍රමයෙන් කාමය කියන්නේ මොකද්ද කියලා පිරිසිදු දැකලා කාමයේ ඇති වෙන හේතුවක් දෙනනම් ඒ හේතුව නිරුද්ධ වෙලා කාම නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්. කාම භූමියෙන් ඈතර වෙන්න පුළුවන්. අපි කොහොමද කාමයේ ඇතිවීම නැතිවීම බලන්නේ? සීලයක පිළිපදලා හොඳට ආවර්ණීය ධර්ම දුරු වෙන විදිහට චිත්ත සමාධිය ඇති කරගන්න නීවරණ ධර්ම දුරු කරගන්න විදියට සමත නිමිත්තක හිත පිහිටුවා ගන්න හිත පිහිටුවාගෙන කාමයේ උදේ වැය කියනකොට තමන්ට පුද්ගලයෙක් හෝ දෙයක් හෝ සිහි වෙනකොට තමන් එක සිහි කර ගන්නකොටම තේරෙන තේරුම් ගන්න මේක තමයි කාමය. දරුවෙක් කියලා කියනකොට මේ දරුවා කියන එක තමයි කාමය. කාම භාණ්ඩයක් මේ. කාම වස්තුවක් මේ. හඳුනාගත්ත මේද කාම සහගත අරමුණක්. මේ කාම සහගත අරමුණ ඇති උනේ කොහොමද කියලා පෙන්නන්නේ. ඇස් ඉදිරිපිටට කන බොන ආහාර යුක්ත සතර මහා ධාතු රූපයයි ආවේ කියන එක හොඳට ඔප්පු කරලා පෙන්වන්න. ඒකට දරුවා කියලා සංකල්පයක් පැවැත්වුවාම ඒ පෙනෙන දෙයි ඒ සංකල්පය දෙකම එකතු වෙලා බාහිර දරුවෙක් ඉන්නවා පෙනුණු රූපේ දරුවා කියන හැඟීම ඇති වෙලා තියෙන ඇති වුණා නේද කියලා බලන්න. එතකොට හොද්දට පේනවා දරුවා කියලා සිහි කරන්න පුළුවන් කාම අරමුණක් තියෙයි. ඒ අරමුණ ඇති උනේ මෙහෙමයි කියලා පෙන්නකොටම ඕක පෙන්නුවේ නැත්තම් බාහිර රූපයේ දරුවමයි දරුවමයි දරුවමයි කියන තැනකින් කාමේ පවතිනවා. කාමය කියලා සිහි කරන්න පුළුවන් සිහි කරන කාම අරමුණ බාහිර ඉන්නවා තමයි ඉන්නවා තමයි කියන තැනකින් පවතිනවා. නමුත් කාමයේ ඇතිවෙච්ච හැටි පෙන්වන්න. ඇතිවෙච්ච හැටි පෙන්වන්න. චක්කු සම්පස්සේ නිසා ඇස් ඉදිරිපිටට රූපයක් ආවා. උන ස්පර්ශ නිසා කාමයේ ඇතිවෙච්ච හැටි. චක්කු සම්පස්සේ නිසා රූප සංඥාවක් පහළ වුණා. රූපයක හැඩසටහනක් පෙවුණා. පේන හැඩයට දරුවා කියලා හිතුවා මේ හිතපු දෙයි පෙවුණු දෙයි දෙකම එකතු කරගෙන දරුවා කියන දැනගැන් ලැටි වුණා කියලා පෙන්වන්න පෙන්නකොටම සමුදය ධම්මවන පසු ඇතිවීම හෝ පෙන්වන්න. ඒ පෙන්නකොටමත් මෝහේ භාගයක්ම නැති වෙනවා. එහෙම දරුවා ඉන්නවා ඉන්නවා කියලා පය ගාලා හිතුවට එහෙම බාහිර ඉන්න කෙනෙක් නැහැ. හැබැයි හැදුනේ මෙහෙමයි කියලා තේරෙනවා. චක්කු සම්පස්සේ නිරුද්ධ වෙනකොට ඒ සංකල්පය නිරුද්ධ වෙනවා. ඒ දැනගැනලා නිරුද්ධ වෙනවා කියලා බලන්ද බලනකොට මම මෙහෙම හිතනකොටත් ඒ ස්කන්ධය නිරුද්ධයි කියලා Nirodheටම හිත බැස ගන්නවා. අපිට Nirodhe ඒකයි වය ධම්මානුපස්සීව වැයට හෝ බලන්න. එහෙම බැයි නම් හැම වෙලාවෙම කාමයේ කියන එක හඳුනගන්න ඒකේ ඇතිවීම පෙන්වන්න. රත්තරන් කියලා සිහි වෙනකොටම මේ රත්තරන් කියලා සිහි වෙන එක කාමසහගත අරමුණක්. ඒක ඇති උනේ කොහොමද කියලා පෙන්වන්න. යම් දවසක ඇස් ඉදිරියට රූපයක් ආවහම ඒ රූපයට මේ රත්තරන් මේවා මෙච්චර වටිනවා මේවා මෙහෙම මෙහෙම වැඩ කළ හැකියි කියලා අපිම හිතුවේ. අපි හිතපු ටිකයි ඒ පෙනුම් දෙයි දෙකම එකට එකතු කළා ඒ පෙනෙන රත්තරන් මෙච්චර වටිනවා කියලා දැනුමක් අපි තුල ඇති වෙලා. හිත සමාධි කර කර සමතකමටහනකින් හිත වඩ වඩ මේ විදිහට පුද්ගල භාවයට හෝ බාහිර වටිනා කියන වස්තු තියනවා කියලා ඇති වෙන අරමුණු ඇති වෙච්ච හැටි ටික ටික ටික ටික පෙන්නුවොත් අපිට අපි තුලම නුවණක් ඇති වෙනවා බාහිර පුද්ගලයෝ ඉන්නවා කියලා බාහිර වස්තු තියෙනවා කියලා අපි තුල දැනුමක් තියෙයි ඒ දැනුම දැහැදිලා තියෙන්නේ මෙහෙම නේද කියලා අපි ගාව දැනුමක් තියෙන එකයි බාහිර වස්තුව වටිනවා කියලා අපි ගාව දැනුමක් තියෙන එකයි බාහිර වස්තුවම වටිනවා කියන එකයි අතර වෙනසක් තියෙයි. මේ දහම් පర్యాయයන් අහලා නැති ලෝකයා හිතන්නේ බාහිර වස්තුම වටිනවා කියලා. නමුත් ධර්මයේ ඉගෙන ගත්තාම තේරෙනවා බාහිර වස්තුව වටිනවා කියලා කෙනාට තේරෙනවා. මේ ඔර්ලෝසුව මේක දිහා බලනකොට මේක ගොඩක් වටිනවා කියලා මට තේරෙනවා කියන එකයි මේ වස්තුවම වටිනවා කියලා දැනෙන එකයි අතර වෙනසක් තියෙන්නේ. වස්තුවම වටිනවා කියලා දන්න කෙනා මේ වස්තුවෙන් ගැලවෙන්නේ නැවත නැවත නැවත නැවත මේක වටිනවා කියලා මේකටම හිත යොමු වෙන්නේ. ඒක උස්සන්නේ හොරකම් කරන්නේ කඩන්නේ බිඳින්නේ කාමය කියන එක ගණ්ඩ හදන්නේ එතනින්. මේ වස්තුව වටිනවා කියලා මට දැනුමක් ඇති වෙලා වස්තුවක් වටිනාකමට වස්තුවක් වටිනාකමට දැනෙන එක එක දුකක් ලෝකේ. ඇයි මේ වස්තුව වටිනවා කියලා මට දැනෙනවා. ඒ වස්තුව කැඩෙනකොට බිඳිනකොට මට දුක එනවා. ඒ හින්දා මේ වස්තුව වටිනාකමට දැනෙන කම මගේ මනසේ මං ගෙවා ගන්න ඕනේ. මොකද එයා කාමයේ හඳුනගත්තාම එයාට ඒක ගෙවා ගන්න පුළුවන්. වස්තුවම වටිනවා කිව්වොත් ගෙවා ගන්න පුළුවන්ද එයාට? කවදාවත් බෑ. මේ කරතරන් ඒකමයි වටිනවා කියලා දාස්පින කෙනාට දුකෙන් ඈතර වෙන්න තැනක් නැහැ. ඒ තණ්හාව ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. හොඳට බලන්න මේ ඔර්ලෝසුව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දකිනවා මේ ඔර්ලෝසුව මේක ගොඩාක් වටිනවා. මේක රත්තරන් මේක ගොඩාක් වටිනවා කියලා දකිනවා. දැන් වටිනා දේ නැති වුණොත් හොරු ගත්තොත් කැඩුනොත් දුක එනවද නැද්ද? දුක එනවා. හා දුකෙන් ඒ දුකෙන් ඒක කැඩුනෙත් නැහැ හොරු ගත්තෙත් නැහැ ඒක තියේදී Tamanට නැරෙන්න වුණොත් ඒ දුක දැන් මෙයාට දුකෙන් ඈතර වෙන්න ක්‍රමයක් තියනවද කියලා බලන්න නැහැ දෙවනි කෙනා අපි තෝරගන්නවා මෙහෙම එකක් පංචමේ වික්කවේ කාම ගුණ ඇස් ඉදිරිපිටට එන්නේ කාම ගුණයක් සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ මේ වස්තු ඇස් ඉදිරිපිට එනකොට මේක වටිනාකම රාගයේ යෙදුනේ මගේ මනසේ නේද? මේ වස්තුව වටිනවා කියලා මට නේද දැනුනේ කියලා හඳුනා ගන්නවා. හැබැයි ඒ තාම වටිනාකමට දැනෙනවනේ. වටිනාකම ගෙවිලා නැන්නේ. එයා දන්නවා මේ වස්තුව වටිනාකමට දැනෙනකන් මට දුකෙන් නිදහස් වෙන්න බෑ අයියේ. මේ වස්තුව දකිනකොට වටිනාකමට දැනෙනවා. මේ වස්තුව නැති වෙච්ච දවසට මට දුක එනවා. ඒ හින්දා මේ වස්තුව දකිනකොට මේක අරඹය වටිනාකම මගේ මනසේ යෙදෙන එකමම නැතිකට යුතුයි කියලා එයා ප්‍රතිපදාවක් පුරලා පුරලා මේ රූපය ඇස් ඉදිරිපිට එනකොට වටිනාකම මනසේ යෙදෙන ගතිය නැති කරගන්නවා. දැන් මේ වස්තුව හොරු ගත්තොත් කඩුණොත් එයාට දුක එනවද? නෑ. දැන් මේ වස්තුව තියෙද්දි Tamanට මැරෙන්න උනොත් දුක එනවද? නෑ. එයාට දුකෙන් එතර වෙන්න මගක් ක්‍රමයක් තිබුණද නැද්ද? තිබුණා. ඒ වගේමයි මේ දරුවා කියලා බොහෝම ආසාවෙන් ඉන්නවා. ওই දරුවා ලෙඩ වුණොත් කරදරයක් වුණොත් දුක එනවද නැද්ද? එනවා. හොඳයි දරුවට කරදරයක් ලෙඩක් දුකක් වුණේ නැහැ. දරුවා මුණුපුරයිදී Tamanට මැරෙන්න වුණොත් දුකද නැද්ද? දුක. දැන් මේ ලෝකයට දුකෙන් මිදෙන්න තැනක් තියෙයිද? ඊතර වෙලා යන්න ක්‍රමයක් හිලක් තොටුපළක් තියෙයිද? නැහැ. දැක්කොත් මේ රූපයට මගේ දරුවා මුණුපුරා කියන තණ්හාව මන් තුල යෙදිලා නේද? දැන් ඒ වස්තුව වටිනව නෙමෙයි. ඒ වස්තුව දරු වටිනා දරුවා දරුවා මුණුපුරා නෙමෙයි. ඒ රූපය මගේ ප්‍රියමනාප මුණුපුරා කියන අදහස යෙදිලා මංගාව. සංකප්පයයි රාගයයි මට ඒ රූපේ දකිනකොට හරි වටිනාකමක් යෙදිලා. දැන් ඒ රූපේ මගේ මුණුපුරා කියලා වටිනාකම යෙදිලා තියෙන කාගාවද? තමන්ගා. රූපෙම වටිනවද රූපෙම තමන්ගාව වටිනවා කියලා යෙදිලාද? යෙදිලා. තමන් දන්නවා මේ මගේ මුණුපුරා කියලා වටිනාකම පෙනෙන එක දුකක්. ඇයි මේ රූපෙට මොන හරි වෙච්ච ගමන්ම මගේ මුණුපුරාට මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා දුක් විඳින්න වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් දුක අකමැති නම් එයා මොකද කරන්න ඕනේ දැන්? ආ තමන්ගේ මනසේ තියෙන මේ කාමයේ අයින් කරගන්න කටයුතු කරනවා. ඒ කියන්නේ ඒ රූපය මගේ දරුවා කියලා වටිනාකමට පෙනෙන මානසික ගතිය මම ගෙවා ගන්න ඕනේ. අන්න එයාට සීලයක පිළිපදලා සමතකමතනකින් හිත වඩලා මේ ඇත්ත බලන්න බලන්න බලන්න බලන්න වෙන්නේ මොකද්ද? මේ රූපේ මුණුපුරාය ඒ මුණුපුරා දකිනකොට ගොඩාක් හොඳය කියන gati ටික මනසේ යෙදෙන එක නැති වෙනවා. එතකොට අර ද්‍රව්‍ය කැඩුණොත් දුකේයිද? ඒක තියෙද්දි තමන් මැරුණොත් දුකේයිද? හොඳට බලන්න මේ ලෝකේ මම මේ කතා කරන දේ වෙනසක් තේරෙනවද කියලා. මේ ධර්මය නොදන්නා ලෝකයට හෙල්ලෙන්නවත් බෑ බුදුකෙන්. දුක ඇතිකමත් දුක දුක නැතිකමත් දුක ඒ ලෝකයට. දුක ඇතිකමත් දුක දුක නැතිකමත් දුක දුක කියන එකෙන් හෙල්ලෙන්නවත් බෑ. දුකෙන් ඈතර වෙනෝ නම් ඈතර වෙන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙන්න මේ බඳු පරයයකින් විතරයි. ඒකෙන් පෙන්නනවා දුක ඇති කරන්න පුළුවන් තණ්හා කෙලෙසේ තමන් ගාවයි තියෙන්නේ. කියන්නේ මේක දකිනකොට මේ රත්තරන් ගොඩාක් වටිනවා කියලා මට හිතුණොත් දැන් මම ආපහු මතක් කරනවා මේක ආපහු මතක් කරන ඉච්චර වටින හින්දා ක්‍රම දෙකයි මේ ක්‍රමේ දන්නේ නැත්නම් මේකම සද්ධර්මය අහලා නැහැ කාමය කියන්නේ මොකද්ද කියලා අහලා නැහැ කිසිම වෙලාවක ධර්මය අහලා නැති ලෝකයා කියන්නේ මේ පේන පාට තමයි රත්තරම් පාට මේ පේන්නේ රත්තරණෙන් හදපු එක මේක වටිනවා කෝටි ගණක් කියලායි දකින්නේ වටින්නේ මෙන්න මේ පෙනෙන ඉලත් තට්ටුවයි වටින්නේ හරි ඔය ඉලත් තට්ටු වටිනාකම තියෙද්දි ඕක හොරු ගත්තොත් කැඩුනොත් බිඳුනොත් දුක එනවද නවත්තන්න බෑමයි දුක එනවා කැඩෙන්නේ බිඳුනේ නෑ හැබැයි ඕක තියාගෙන මම පුළුවන් තරම් හිටියා හැබැයි මගේ ජීවිතේ බිඳිනවා මේ පැත්තෙන් ඒ දුක ඒ හින්දා පෙරේතේ කරි වෙලා යනවා ඊට පස්සේ එයාට මේක තියෙද්දි රකින්න ආරක්ෂා කරන්න දුක මේක නැති වුණා කියලා දුක ඒක තියාගෙන ඉන්න තමන් මේක රකින්න හිටියත් දුක තමන් නැති වුණත් දුක දෙපැත්තෙම දුක දුකෙන් ඈතරෙන්න තනන්නේ. හොඳයි. පොව් කාලේදී අපි ධර්මයේ තේරුම් ගත්තා. පංචමේ භික්කවේ කාම ගුණ මේ ලෝකේ කාම ගුණයන් ටිකක් තියෙන්නේ. සංකප්පෝ රාගෝ කාමෝ සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කාමයේ කියලා කියන්නේ මේ ආරම්භය මානසිය ඇති වෙන සංකල්පය හෝ රාගෙට. ආ මේක දකිනකොට වටිනවා කියලා යෙදෙනවා. මේකයි කාම කියන්නේ කියලා ඉගෙන ගත්තා. දැන් මේක වටිනවා කියලා මගේ මනසේ යෙදිලා රත්තරන් හරි වටිනවා. හැබැයි මම දන්නවා මෙහෙම එකකුත්. තාම මට අයින් කරන්න බෑ මේ වස්තුව වටිනවා කියන එක තේරෙනවා. මේ වස්තුව වටිනවා කියන කම මගේ මනසේ යෙදිලා. දකිනකොටම වටිනවා. ඩොලර් 1000ක්, රුපියල් 5000ක් මගේ මනසේ වටිනාකම තේරෙනවා. ඔය මට්ටම බයජනකයි. ඇයි ඒ? ওই මට්ටම තියාගෙන ඉන්න ගමන් දුකෙන් මිදෙන්න බෑ. මේක කැඩුණොත් බිඳුණොත් දුක එනවා. මේ කඩදාසි ඉරුණොත් දුක එනවා. ඒ හින්දා මම මේ වස්තුව දකිනකොට වටිනාකම මගේ මනසේ නොයදෙන තැනකට මගේ මනස ගන්න ඕනේ. සීලයක පිහිටලා සමතකමට හඳකින් හිත වඩ වඩ මම මේ කරන්නේ මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා. මේ අරමුණ පිරිසිඳ දකින්න දකින්න මේ අරමුණ ආරම්භයා මන් තුල සංකල්පයේ යෙදෙන්නේ නැහැ රාගයේ යෙදෙන්නේ නැහැ යම් දවසක් තියෙයි මේ අරමුණේ ඇත්ත ඇති හැටි දකිනවා මේ ආරම්භය මගේ මනස තුල සංකල්පය රාගය යෙදෙන්නේ එදාට මන් තුල කාමේ නැහැ මේ අරමුණු එකක්වත් මට කාමේ වෙන්නේ කාම ලෝකයේ විඳින දුක් විඳින්නෙත් නෑ මම ඒ ටික කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ දර්ශනයකින් මේ වස්තුවමයි වස්තුකාමයයි ක්ලේශකාමයයි දෙකම එක තැනින් දකින්න ලෝකයට වස්තුවම කාමයේ කොට දකින ලෝකයට කවදාවත් ක්ලේශය අහුවෙන්නේ නැහැ. ඊතර වෙන්න බෑ. මේ වස්තුකාමයේ උනේ මෙන්න මේ ක්ලේශකාමයේ නිසායි කියන කාරණාව තේරුම් ගත්තොත් එයාට කාමයේ නිරුද්ධ කරන්න පුළුවන්. එහෙම වෙන්න නම් එයා මේ වගේ දහම් පරයයක් ඉගෙන ගන්නට ඕනේ. ඉතින් අද දවසේදී මට පුළුවන් විදිහට මම මේ පින්වතුන්ට කාමය කියන ලෝකෙන් එන දුක සැබෑවටම කවුරු හරි කෙනෙක් නැති කළා නම් හෝ නැති කරයි නම් හෝ නැති කරනවා නම් කරන්න වෙන්නේ මෙන්න මේ බඳු පරයයකින් කියන කාරණාව මම පෙන්නවා මොකද භෞතික වස්තුව වස්තුවක් හැටියට දකින ලෝකයට ඒකට කියන කෙලිම ලෝකෙමයි මේ වස්තුව පංචායතන ඇහැට පිටින් තියෙන රූපය මිනිස්සෙක්මයි රත්තරන්මයි කියලා දකින කෙනා ආර්ය භූමියට එන්නේ ඒ ලෝකෙමයි. ආර්ය භූමිය කියන්නේ ලෝකෙන් එතරයි කියන්නේ මේ ලෝකයම යථාර්ථයෙන් දකිනවා. උණු සිද්ධිය දකිනවා. ආර්ය දර්ශනෙට ඇවිල්ලයි දුකෙන් මිදෙන්න පුළුවන් කියලා කියන්නේ මේ වස්තුව කැඩෙන දවසට දුක ආවේ ඒක වටිනාකමට දකපු කෙලෙස් නිසා නම් ඒ කෙලෙසය මේ වස්තුවටම තබල දකින ලෝකයට කෙලෙස් නැති කරන්න බෑ. වස්තුවෙන් වෙන් කළ කෙලෙසේ හඳුනගන්න ලෝකයකට ඒකට ප්‍රතිපදාවක් හම්බ වෙනවා. මම කියපු ටික තේරෙයිද දන්නේ මේකේ වටිනාකම යෙදෙන්නේ මනසටයි කියලා දැක්කොත් ලෝකය කියන්නේ මෙහෙමයි කියලා දැක්කොත් අන්න එයාට හම්බ වෙන ප්‍රතිපදාවක් සීලයක පිහිටලා සමතකමතහනකින් හිත වඩලා මෙන්න මේ ඇත්ත දැකලා තමන්ගේ මනස යෙදෙන කෙලෙස් එක ගන්න පුළුවන්. හොඳයි ඒ නිසා අද දවසේදී මේ දුක්ඛ භූමිය වූ කටුක භූමිය වූ අපාය සංඛ්‍යාත කාම භූමියෙන් ඈතර වෙන්න අවශ්‍ය වෙන මේ දහම් පర్యాయ මම පෙන්න මට මම දන්න විදිහට පෙන්වුවා. ඉතින් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ඒක ශ්‍රවණය කළා. මතක් කරනවා මේ කාරණාව හොඳට නුවණින් හිතන්ට හිතලා කල්පනා කළා නැවත නැවත මෙනෙහි කළා බලන්ට ඔබට ඔබේ ලැබු මනුෂ්‍ය ජීවිතේ හිස් නොවේයි. ඒ වගේම මේ බුද්ධෝත්පාද කාලේ හිස් නොවේයි. එහෙම හිස් නොවන ඥාන දර්ශනයක් ලබාගෙන මේ ජීවිතයේදීම ඔබේ නිවීම ඔබේ මිදීම ඔබට හදාගන්න පුළුවනි. ඒ සඳහා මේ දේශනාව හේතුපනිස්ත්‍රියම වේවා කියන තාසින්චනය කරනවා. ඒ වගේම අද දවසේදී මේ දේශනාව තුළින් ජනිත වෙච්ච කුසලයන් අපි අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝක්‍යත් සම්බුද්ධ ශාසනයත් මේ පින්වුතුන්වත් මේ පින්වුතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහිතෝ ශාසන වාමකෂ්ඨකාර සිළු දෙවියෝද ඒ වගේම මේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළු මේ අටමස්ථාන සොළස්මස්ථානයන්ට අධිග්‍රහිත යම් සම්මාදිට්ඨි පින් අනුමෝදන් වෙන යම් දේවගණ සමූහයක් වේ නම් ඒ සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කර ගනිමින් දෙවියන් පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා ඒ දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් සියලු දෙනා කෙරෙහි නිබඳව নিরතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा භෝදයන්තු සිවම් පදං ඒ වගේම මේ වටිනා පින්කම සූදානම් කරලා බොහෝ පිරිසකට ස්වර්ග මොක්ෂ සම්පatti සාධනය කර ගැනීම සඳහා කුසල් රැස් කර ගන්නට අවස්ථාවක් සලසලා දුන්නා වූ ඒ මෛත්‍රී පාරමී දහම් දහම් පදනමේ සියලුම දෙනාගේ නමින් දැසේ කාල යාත්‍රා කලාව මියගේ ඥාතින් සිහිපත් කරනවා ඒ වගේම නිර්මා පැලැන්දගමගේ මහත්මියගේ දෙකුලියන් හිමිම වර්ග પરම්පරාගත ඥාතීන් මිය පරලෝකී සිහිපත් කරනවා ඒ වගේම ලාල් පැලැන්තගේ මහත්මාගේ වර්ග પરම්පරාගත මියගිය වර්ග પરම්පරාගත මියගිය ඥාතීන් සිහිපත් කරනවා ඒ වගේම මේ සද්ධර්ම ශ්‍රවණයට පැමිණි මේ පින්වත් සිළු දෙනාගේ මියගිය ඥාතීන් සිහිපත් කරන ගමන් වැඩමවදාලා ගෞතම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ගිහි ඥාතිත්වයෙන් සහ ඒ වගේම පූජා ඥාතිත්වයෙන් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා පවත්වනා වූ ශ්‍රීපත් කරනවා සියලු දෙනාට මේ පින් ඒ කලුරිය කලාව සියලුම දෙනාට මේ පින් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා ඒ අය දුකක සිටින දුකෙන් අත මිදී සපත් භාගයටපත් වීම උතුම් නිවන සංසිතා කියලා අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම බොහෝම සත්භාවයෙන් යුක්තව බොහෝ දෙනෙකුට කුසල් සිද්ධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ක්‍රියාව කුසල ක්‍රියාව සම්පාදනය කළා මේ සත් ක්‍රියාව සිද්ධ කළාන්ට මුල් වුණා ඒ නිර්මා පළඳගම මහත්මිය ඇතුළු මෛත්‍රී පාරමී දහම් පදනම ඒ පදනමේ සිළු දෙනාටත් ඒ නිර්මනෝන ඇතුළු එතුමියට සහ සම්බන්ධ වෙලා උදව්පකාර කළ නොයෙක් ආකාරයෙන් අතහිත දුන්නාලු සිළු දෙනාමත් ඒ වගේම මාධ්‍ය අනුග්‍රහය ලබා දීලා සමාජ සත්කාරයක් කරන්නව බෞද්ධ නාලිකාවේ සියලුම නිලධාරී මහත්වරුන්ටත් මේ සඳහා නොයෙක් ආකාරයෙන් සහ සම්බන්ධ වෙලා කටයුතු කළ අතහිත දුන්නා වූ සියලු දෙනාටත් මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සීල කුසලයන් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ඒ සීල දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා කරන කෙන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා ඒ වගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙන් සිපෙම්ද වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිවන සපති සාක්ෂාත් කරගන්නට මෙම කුසල ධර්ම මේ සෑම දිනාටම උතුම් නිවන් පිණිස හේතුපාරමී වේවා කියලා සාදු සාදු සාදු සදහවතුනි ඓතිහාසික ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ විරාජමාන වන මේ පින්බිමේ සිට සිහිල් සුලන් රැලි ගත වෙලා ගන්නා සුවබර සැන්දෑවක සිත වෙලා ගන්නට අපට හැකියාව ලැබුණා. මේ උතුම් වූ සාධර්ම දේශනාව බෞද්ධ ආරෝප වාහිනියෙන් බෞද්ධ ආගුවන්විදුලියෙන් සජීවීව අප sannivedanaya කරන්නට යෙදුනේ සදැහැති පිනැති ලක්ෂ සංඛ්‍යාත වූ දෙස් විදෙස් බෞද්ධ පින්වතුන් වෙනුවෙන් අද දවසේදී මේ පින්බීමේ සිට මේ උතුම් වූ සාධර්ම දේශනාව අප සියලු දෙනා වෙත මෙත් සිතින් දේශනා කොට වදාලේ මරදන් කඩවල ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ ගරු අනුශාසක කම්මඨානාචාර්ය අවසරයි අතිපූජනීය මාන් කඩවල සුදස්සන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ධර්ම ශ්‍රවණය කළා වූ පින්කම මෙලෙස නිමාවට පත්වන මොහොතේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ ආකාරයෙන්ම තවත් চিරාත් කාලයක් මේ සසුන් කිත අස්වද්දන්නට දහම් පිපාසිත බෞද්ධයන් හට ඒ දහම් පිපාසාව සංසිඳුවා ගනු පිණිස උන්වහන්සේට ඒ සඳහා මග කියා පහදා දෙන්නට තව চিරාත් කාලයක් මෙලෙසම ශක්තිය ධෛර්ය ලැබේවා එල්ලවන්නා වූ සියලුම කරදර බාධා දුරීභූත වේවා සියල්ල දුරු වේවා ස්වාමින් වහන්සේට මේ ආකාරයෙන්ම අප සැම දෙනාට යා යුතු මග නොයා යුතු මග පෙන්වා දෙන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා සාදු සාදු සාදු ඒ වගේම පුරා දෙහෝරාවකට ආසන්න කාලයක් අප සියලු දෙනා මේ ස්ථානයේ තැන්පත් වෙලා මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අප රැස් කරගත්තා වූ සියලුම කුසල් දහම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් කරමු. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනු පිණිස මේ සියලු කුසල් දහම් උන්වහන්සේටත් එකසෙයින්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු අද දවසේදී මේ දේශනාව සජීවීව ඔබ වෙත sannivedanaya කරන්නට අපට අනුශාසකත්වයේ ලබා දුන්නා අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්‍යාරාමාධිකාරී ශ්‍යාමෝපාලී වංශික මහානිකායේ මල්වතු පාර්ශවයේ රජරට නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී අවසරයි පූජනීය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනා පෙරදරිවයි මේ පින්බිමේ සිට නොයසේනම් විශ්වයේ බලවත්ම ස්ථානයේ සිට මේ සජීවී විකාශය අප ඔබ වෙත ගෙන ආවේ. ඉතින් අප අද උතුම් වූ අදිවප් පුරපස්වලසක පොහෝ දවසේ සජීවී ලෙසින් ඔබ වෙත sannivedanaya කළ මේ සජීවී ධර්මදේශනාව මෙලෙස නිමාවටපත් කරන්නටයි සූදානම් වන්නේ අපහාට සහාය දැක් වූ සියලුම දෙනාට අපි පුණ්‍ය අනුමෝදනා පූර්වක ස්තුතිය පුද කරනවා විශේෂයෙන්ම අද දවසේදී මේ පින්කම සාර්ථක කරගන්නට බෞද්ධයා නාලිකාව හැටියට අපට නායකත්වය ලබා දුන් අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන් ඒ වගේම මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් ඩල්ලිස් මැතිතුමන් සමගින් මේ ස්ථානයට සපමීලා අපට නිවැරදි මඟ පෙන්වීම ලබා දුන් අපේ වැඩසටහන අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගම මැතිතුමන් ඒ වගේම කොළඹ පුරවරයේ සිට සජීවී විකාශය ඔබ වෙත ගෙන එන්නට අපට ශක්තියක් වුණු බෞද්ධ ආගමනදලේ අධ්‍යක්ෂ සහන් වණිගරත්න ප්‍රධාන අපේ සහෘද කියලා සියලු දෙනාටම අපි අපේ හෘදයාංගම ස්තුතිය පුද කරමින් අද දවසේදී මේ සජීවී විකාශය ඓතිහාසික ස්වර්ණමාලි සෑරදුන් වහන්සේ අභිස සිට ඔබ වෙතගෙන ආ සජීවී විකාශය මෙලෙස නිමාවටපත් කරනවා. සදැහැති පිණැති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.